Bye. ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාතර ඥානාරාම මහාවිපාණ වහන්සේ මෙම ධර්ම දේශනාව මේතිගල නිස්සරණ වන සෙනසුරේදී යෝගාචර පිටසට දේශනා කරන ලද භගවතු වරහතෝ සම්මා සම්බුද්ධිහෝ සබ්බාජාතෝ උපසංකමති උපසංකමන්තෝ පරිපායති වයෝපාසන්තෝ සෝතං හෝදාති ඕවිතසෝතෝ ධම්මං සුනාති සුද්ධා ධම්මං ධාරේති භාතානං ධම්මානං අත්තං උපපරිම්භති අත්තානං උපපරිස්සතෝ ධම්මානිධානං කමන්ති ධම්මනිධානක්ඛන්ති ආසති ඡන්தோ ජායති ඡන්ද ධාතෝ උස්සාති උස්සහන්තෝ පදහති පදහං පහිතං සෝ සමානෝ කායේන චේව පරම සත්‍යං සච්චි කරෝති පඤ්ඤාය චනං පාති අතිවිද්ධ පාස්සති අද දවසේ අමුතු ආරම්භයක් ඒවත් විශේෂ ආරම්භයක් වාදයෙන් ධර්ම මාතෘකාව සබන ලද්දේ ධර්ම මාතෘකාව වශයෙන් දේශනාවේ ප්‍රසිද්ධ ධර්ම කොටස හතේදී මේ ඉදිරිපත් කරන ලද්දේ මේ ධර්ම කොටසය ධර්ම ප්‍රදේශය බුද්ධ දේශනාවේ බොහෝ ස්ථානවල ලැබෙනවා. ලැබෙපත් ඒ තරම් සකටව විස්තර කිරීම වෙන තැන්වල ලැබෙනවා. නිවනම ධර්මය අතින් දිනුවක් බලාපොරොත්තු වෙන සුදුසකට මේ දේශනාව පිළිබඳව සිත ගැඹුරට යොදවා දීමෙන් ඉතා උසස් සම්දනේ ආධ්‍යාත්මික දියුණුවක් සලසා ගන්න පුළුවන්. ධර්මය ඉතාමත් ආශ්චර්ය සම්පන්න ඉතාම ප්‍රණීත ඉතා උසස් ඉතා පිරිසිදු කය ඇති පුරුෂයක් වශයෙන් කලකොටොත් ඒ වෘක්ෂය හැදෙන හැටි මේ ධර්ම ප්‍රදේශයේ විස්තරය එනිසා ඉන්නත සිත යොදාගෙන තව තවත් විමසනයෙන් යුක්තව මේ ධර්ම ප්‍රදේශයේ විස්තරයට උන්කම් දීම සුදුසු කියලා කලමෙන් මතක් කරනවා මේ ප්‍රකාශ කළ සූත්‍ර ප්‍රදේශයේ සාමාන්‍ය අදහස පළවෙනි ප්‍රකාශ කරන්න බලාපොරොත්තු සාමාන්‍ය අදහස සද්ධා ජාතෝ උපසංඛාමති සද්ධාව පහළ කර ගැනීම හේතු කොටගෙන එයින් ඒක ප්‍රතිඵලයක් වශයෙන් උපසංගමන එළඹීම සිද්ධ වෙනවා. එළඹීම කියන්නේ කල්යාණ මිත්‍රයන් වෙත සමිනීම එළඹීම ළඟා වීම සිද්ධ වෙනවා. උපසංගමන්තෝ පායුරුපාද ඒ විදිහේ එළඹීම ඇති වෙනකොට ආශ්‍රය නවතනමත ආශ්‍රය සැලකෙනවා. වෛරුපාසන්තෝ සෝතං ඕදහති ඒ විදිහේ නැවත නැවත අසුරු කිරීම නිසා අසුරු කරන්නා සෝතං ඕදහති කාම යොමු කරයි ඇතිම ප්‍රකාම යොමු කරයි ඕහිත සෝතෝ ධම්මං සුනාති කන් යොමු කළ තැනැත්තා ධර්මයක් අපයි. සුත්වා ධම්මං ධාරේති. ඒ විදිහේ ධර්මයක් අහපුවාම ඒ අසු ධර්මයේ ධරාවන් සම්පත් කරලා. ධර්මානං ධම්මානං අත්ථං උපපරික්ඛති දරාපු තමා දරාගෙන ඉන්නා වූ උදේ වාසේ තැම්පත් කරගෙන හිතේ තැම්පත් කරගෙන සිටිනා වූ ඒ ධර්මය පිළිබඳව තේරුම නැවතනවත විමසන අත්ථං උපපරික්ඛතෝ ධම්මා නිඥානං සමන්ති ඒ විදිහේ ඒ අහපු ධර්මයේ පිළිබඳව අර්ථ නැවත නැවත විමසන්නා වාසයේදී ධම්මා නිඥානං සමං ධර්මයෝ නිඥානං දැලීමට සලකා දැලීමට අමන්ති යසපි යෙදේ ධම්ම නිඥානස්කන්ධියා සති ධම්මෝ ජායති ධම්මනිධානස්කන්ධයේදී ධර්මය බැලීමට සුදු දීම ලැබුණු අවස්ථාව. එබඳු අවස්ථාවක් ඇති කලෙහි සංගෝදායති. ඡන්ද කියන කුසල ඡන්දය ඕනෑකම පහළ වෙනවා. ඡන්ද ජාතෝ උස්සහති. ඒ විදිහේ ඡන්දයක් ඕනෑකමක් ඇති වුණාම උනාව අවස්ථාවේදී ඡන්දයෙන් යුක්ත පුද්ගලයා උත්සාහසී උත්සාහකර වේ. උත්සාහීත්වා පාදහති තුලේදී උත්සාහ කිරීම නිසා ඊළඟට අවුලණය කරනවා තුලණය කරන තීරණය කරනවා. එතකොට මෙන්න මේවා මේවා මේ විදියයි කියලා තුලනේ තීරණය කරනවා. තුලයිස්වා පදහති. මේ තුලනාවා කිරීමෙන් පස්සේ ඒ ධර්මයන් පිළිබඳව තීරණය මෙන්න මේ වයිනේකේ ස්වභාවය අන්තිම ස්වභාවයට යටෙන්නේ මෙන්න මේ පිටකයි ගැන ඒ විදිහට තුලනවා. අතිවිච්ඡ අවස්ථාවේදී තුලයිස්වා සාදාපති. එතකොටයි ප්‍රධාන වීර්යය තමයි ප්‍රධාන භාවනාව. දර්ශනාව පටන් ගන්න. එතකොට සාදාපති සම්හම් වීර්යය කරන පහිතස්සෝ සමානෝ ආයේන තේව පරම සත්‍යං සත්‍ති කරෝති මේ විදිහේ උත්සාහවත්ව ප්‍රධාන වීර්යය යෙදෙන තරස්සා කායේන සේව පරම සත්‍යං සත්‍ය කරෝති තමන්ගේ කයින් කයින් කියන්නේ තමන්ගේ චිත්ත සංගතිය නාම කයින් කියලා ඒකට කියන්නේ නාම නාම පරම සත්‍යං පච්චේතරෝති සා ශ්‍රේෂ්ඨ සත්‍යය සාක්ෂාත් කරයි පඤ්ඤායතනං අති විද්ධ පස්සති එය ප්‍රඥාවෙන් ප්‍රතිවේද කොට ලකි එන්නකොට ඔය ටිකයි සාමාන්‍ය අදහස. මේකේ තියෙන සාමාන්‍ය අදහස එක වාරයකට දිගටම ඇති වෙන ධර්ම වාසනේ කන්නද? කල්යාණ මිත්‍ර උද්ගමයේ ගෝලංගත කෙනෙකුන් සමින අවස්ථාවේදී මහා බල සම්පන්න පුණ්‍ය ශක්තියක් ප්‍රඥා ශක්තිය ඇති කෙනෙකුට ක්‍රමයෙන් රෝධයක් කරකවනවා වගේ කරකවගෙන කරකවගෙන යනවා වගේ මේ ධර්ම සම්මේ ක්‍රියාවත් දෙදෙන්න තිබෙන්නේ. මෙතන ධර්ම සම්මේ වශයෙන් කරුණ 12ක් තියෙනවා. කරුණ 12ක් මේ සඳහන් වෙනවා. මේ කරුණ 12 අර විදිහට මහා පුණ්‍යවන්තයෙකුට එනේ නැති වෙන නැති වෙන ගිහිල්ලා අන්තිමේ ප්‍රතිඵල සැලසෙන්නත් තියෙනවා. බොහෝ විට අවශේෂ දෙවියෙක එකවරට නෙමෙයි වාර කිහිපයකට සමහර කොටස් සිද්ධ වෙලා මාස ගණන් යන්න පුළුවන්. අවුරුදු ගණන් යන්නත් පුළුවන්. දින ගණනක් යන්නත් පුළුවන්. පැය ගණනක් යන්නත් පුළුවන්. මේ විදිහේ ධර්ම සමූහයක් මේ සඳහන් වෙන්නේ හේතු ඵල වශයෙන් සම්බන්ධ වෙන ධර්ම සමූහය. කියන්නේ නිවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි ප්‍රධාන අදහස. නිවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමට පළමුවෙන්ම සබා ගන්න ඉදිරිපත් කරගන්න තිබෙනා වූ ධර්මය. කුමක්ද? සද්ධාව. එතකොට සද්ධාව බීජයක් වශයෙන් ඇටයක් වශයෙන් සෝපණය කරගත්තාම ඒ ඇටයේ බීජයෙන් රෝපණය කරගත්ත ඒ බීජය කුංචි කලාප වශයෙන් ඇතිවෙලා ඊළඟට අතුපතර ඇති කාල දහස් වෙලා කාල කාල ධාරණ කාල ධාරණ කාල මහා සක්වලවල් ඥානක පැතිරෙන තරම් ශක්තියක් ඇති කාලයක් ඇතිවෙනවා ධර්ම නෙමෙයි අප හැම දෙනෙකුම බලාපොරොත්තු වෙන්නේ කුමක්ද මෙන්න මේ ධර්ම නැමැති කුර්ෂය සමාජයේ අභ්‍යන්තරයෙන් රෝපණය කරගන්නේ. ඒකට අභ්‍යන්තරය ධර්ම නැමැති කුර්ෂය වෙනවා. ආය අමුතු එකක් අමුතු අභ්‍යන්තරයක් නෑ මුළු අභ්‍යන්තරයම ධර්මය. ධර්මයෙන් පිරීලා. එමම සත්‍යය සකස් කර ගැනීමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ බලාපොරොත්තු වන්නා වාර්ථය සමුද කර ගැනීම වැඩ පිළිවෙලයි බුදුරජාණන් වහන්සේ යටතේ බුදුන්වහන්සේ. මේ සඳහන් වන මේ කරුණු 12 ඉස්හානවත් පැහැදිලි වශයෙන් විස්තර වශයෙන් සඳහන් කරතොත් වෙන කීපයක් ගන්න පුළුවන්. වෙන කීපයක් ගන්න පුළුවන් මේ විස්තරයේ. ඒ නිසා අපි එතුමන්ගේ ධර්ම කොටස් හඳුන්වා දීමටයි ලවන්තර කියන්නේ. පළමුවෙන් ප්‍රකාශ වෙනවා සද්ධා ජාතෝ උපසංකමති කියන්නේ. මේක තේරෙන අවස්ථාවක්. සද්ධා ජාතෝ ශ්‍රද්ධාව ඇති කරගත්ත තැනැත්තා. ශ්‍රද්ධාව තමන්ගේ අභ්‍යන්තරයේ පහළ කරගත්තා වූ සිද්ධිය. ශ්‍රද්ධා ධාතු. උපසං සමති. කල්යාණ මිත්‍රයා ළඟට පැමිණි. අපි කල්පනා කරමු බුදුරජාණන් වහන්සේ මහා කල්යාණ මිත්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණීමේ වැඩ පිළිවෙල සම්බන්ධව සිතලා බලන්න. ඊළඟට තවත් හිතන්න පුළුවන් අපට හොඳ කල්යාණ මිත්‍රයෙක් අපට ලැබෙනවා. අන්නේ කල්යාණ මිත්‍රයෙක්. බොහෝ විට බුදුරජාණන් වහන්සේ ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්. සාමාන්‍ය කල්යාණ මිත්‍රයෙක් ගැන අපි හිතලා බලමු. එතකොට සද්ධා ජාතෝ උපසංකමති අර කල්යාණ මිත්‍රය ළඟට සද්ධා ඇති වෙච්ච පුද්ගලයා ගන්නේ. සද්ධාව ඇති කරගන්නේ කොහොමද? ඒකත් ලොකු ප්‍රශ්නයක්. සද්ධාව නැතිනම් අර උපසංකමණය වෙන්නේ නැහැ. සද්ධාව නැත්නම් උපසංකමණය වෙන්නේ නැහැ. උපසංකමණය කියන්නේ මම කතා කරන්නේ. ශ්‍රද්ධාවක් නැත්නම් උපසංකමණය වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව පහළ වෙන්නේ කෙසේද? බුදුරජාණන් වහන්සේ ගැන වුණත් සමහර කෙනෙකුට එකපාරට ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. සාමාන්‍ය වුණ ගැන අපි හිතමු. ශ්‍රද්ධාව ඇති කරගන්නේ කෙසේද? එන්න කෙනෙකුට විසුණු මහන්සේ නම කල්යාණ මිත්‍රයෙකු වශයෙන් සඳහන් වෙන විසුණු මහන්සේ නමක් හමු වෙනවා. හමු වූ සමණින් නුවණැති එක්කන එක පාර්ශ එක වරටම බාර ගන්නේ නැහැ මේ අත්තා හොඳ දෙනාලක හොඳ දෙ කියලා. නරකද කියලා අහකට ආන්නේ නැහැ. ඉවතයි. විමසමින් ටික දවසක් ඉන්නවා ඈතින්. සංකමනේ වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව නැහැනේ. විශ්වාසය නැහැනේ මේ ශ්‍රද්ධාව කියන්නේ. ඕකප්පන ශ්‍රද්ධාව කියලායි කියන්නේ. ඕකප්පන කියන්නේ කල්පනා කරලා කල්පනා කරලා පහල කරගන්න සැදැහැ විශ්වාසය. පකාම ශ්‍රද්ධාව කියලා ශ්‍රද්ධාවක් තියෙනවා. පැහැදිලි ගැටි. ඉතින් ඇති යන පැහැදිලි ගැටි නිසා මේ සාහිත්‍යයේ පැහැදිලි ගැතිය නිසා හිතේ පැහැදිලිකම ඇති වෙනවා. ඒ අනුව ඒ ඒ හිතෙන් යුක්තව යම් කිසි දෙයක් අරමුණු කරනවා නම් එතනත් එතන වෙනත් පැහැදීමක් ඇති වෙනවා. දැන් මේක සාමාන්‍ය සද්ධාව. ඕකප්පන සද්ධාව කියන්නේ අන්න අර විදිහට කල්පනා කරලා කල්පනා කරලා ගන්න ගන්න තියන්නා වූ සද්ධාවක්. දැක්කා දැක්ක හැදීම මහ දෙන්නේ මේ ඇත්තා කොහොමද දන්නේ නැහැ. අපි ටිකක් ඈතින් ඉඳගෙන හොයන්න ඕන කියලා ආසන. කල්පනා කරනවා. ඉන්ද්‍රලෝකයේ ක්‍රියාමාර්ගය. කායික ක්‍රියාමාර්ගය. ගැන සැදුන්නේ ඉන්නවා. කාය පිළිබඳව කාය යොදන පිළිවෙල දැඟලි දැඟලි සංසකේ සයින් පෙරෙන්නා වූ වැරදි කරනවාද ඔහුගෙන් වැරදි කරනවාද මොහුගෙන් වැරදි සිද්ධ වෙනවාද කියලා කය සම්බන්ධව කාය සමාජාරය පිළිබඳව විමසිල්ලෙන් ඉන්නවා විමසිල්ලෙන් ඉන්නවා ඒ කාය සමාජාරයේ රූප සහගත කාය සමාජාර තියෙනවද මේ කුජලයාගේ රූප සහගත වාක් සමාචාර හැසිරීම් තියනවාද වචන පාවිච්චි කරනවාද සම්හා සහගතව ලෝභ සහගතව වචන පාවිච්චි කරනවාද කියලා හොයලා බලන්න හොයලා බලන්න යම් කිසි විදිහකින් ඒකත් දුනොත්නම් එයින් මරණකත් මතත් පාඩක් Thank you. මෙන්න අවස්ථාවේදී සේවා අත්වෙන්නේ නැහැ. ඒක පාරකම ඒක වරදම ඉදිරිපත් වෙනවා කටයුතු කරන්නේ. වා සමාදාර ලෝක සාපේවා අත්වෙන්නේ නැහැ. ඒක පාරකම ඒක වරදම ඉදිරිපත් වෙනවා කටයුතු කරන්නේ. වා සමාදාර ලෝක සාගත වා සමාදාර ජනත් කල්පනා කරනවා. ඒවත් නැත්නම් ඊළඟට දේශ සහගත දේශ සහගත කාය සමාචාර වාක් සමාචාර තියනවාද කියලා හොයලා බලන්න. එහෙම සෑහීමකට පැමිණියොත් මෝහනාගත මෝඩකම් මෙන් යුක්ත ක්‍රියා කරනවාද එතකොට වචන පාවිච්චි කරනවාද කියලා මේ විදිහේ ඉවසිල්ලෙන් ඉන්නවා. යම් කිසි විදිහකින් මේ පුජ්‍යලයා මේ තමන් ලංකා වීමට බලාපොරොත්තු වෙන පුජ්‍යලයා තුල අර ලෝභ සහගත කාය සමාචාර ආස් සමාචාර දේහ සහගත කාය සමාචාර වාක් සමාචාර මෝහගත කාය සමාචාර වාක් සමාචාර නැත්නම් අන්න එතෙන්දී පැහැදිලිම ඇති කරගන්නවා මේ සුද්ධිය සම්බන්ධයි අතුරු කිරීමට හොඳයි කියලා අන්න එතෙන්දී ශ්‍රද්ධාව ඇති වෙන්නේ අතුරු කිරීමට ශ්‍රද්ධාව ඇති වෙන්නේ එතනදී සද්ධා ජාතෝ කිව්වේ ඔන්න ඔය ටිකට. ඔය විදිහේ විමසීමෙන් ඒ පුද්ගලයා ගැන විමසීමෙන් බැඳීමෙන් ශ්‍රද්ධාව ඇති කර ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දෙස බලන්නා වූ කෙනෙකුට බොහොම ලේසියෙන් ඇති කර ගන්න පුළුවන්. ආයි අමුතුවෙන් විමසන දෙයක් ඇත්තේ නෑ එතන. පිරිච්ච ගුණ සම්භාරයක් උන්වහන්සේ ළඟ තියෙනවා. පිළිච්ච ගුණ සම්භාරය සහිත යොදනකොට බේද පැහැදිලි වෙනවා හිත පාදිනවා සංධාව ඇති වෙනවා. ඔය ආර්ය පුජ්‍යලයන් සම්බන්ධවත් බොහෝ විට ඒ විදිහේ ශ්‍රද්ධාවක් ඇති කරගන්න අවස්ථාව ලැබෙනවා බොහෝ විට. සාමාන්‍ය කල්යාණ මිත්‍රයන් වශයෙන් ඉන්නා වූ සීලවන්ත විස්තෝන් වහන්සේ නමක් සම්බන්ධව අමාරුවෙන් අර විදිහේ ඇති කරගන්න ඕන සද්ධාව. ලොකු විමසීමකින් සද්ධාව ඇති කරගන්න ඕන. ඇතන් විට අනුන්ට තේන්න ඔර කාය සමාචාර වාස් සමාචාර කියන මේවා හොඳට පාවිච්චි කරනවා. ඔය යට හොඳයි. ඒකත් දැනගන්න ඕනේ වැඩි කාලක් ආශ්‍රය කරනකොට. එහෙම නැත්නම් පස්සේ තමයි යන සද්ධාව මේ මන්දමෙන් යොදා ගන්නට පුළුවන්. කෙසේ හෝ ශ්‍රද්ධාව ඇති කරගත්තා නම් එතකොට අර අර්ථයක් බලාපොරොත්තු වන්නා වූ පුද්ගලයාට අර කල්යාණ මිත්‍ර ළඟට යන්න ඉඩ ලැබෙනවා සිතින් ඉඩ ලැබෙනවා යා යුතුය කියලා ඔහුගේ අදහස ඔහුගේ හිතේ අදහස පහළ වෙනවා යා යුතුයි ළඟට යා යුතුයි කියලා අදහස පහළ මෙන්න මේ tikai පළමුවෙනිම කාරණය. සද්ධා ජාතෝ උපසංකමති. දෙවෙනි කාරණේ උපසංකමන්තෝ පයුරුපාදති. ඒ විදිහට ළඟට එළඹුණෙන් පසුව දවසක් යනවා නැවතත් දවසක් යනවා නැවතත් තවත් දවසක් යනවා ඔය විදිහට නිතර නිතර ඇසුරු කරනවා ආස් ඇසුරු කරනවා ආශ්‍රය කරනවා පරිපාතනය කියන්නේ ඇසුරු කිරීම ළඟට යාම පළවෙනි කාරණේ ඊළඟට ඇසුරු කිරීම පංගුතා සන්තෝ ධම්මං සුනාති අර විදිහට නිතර නිතර එනකොට ධර්මයක් අහන්න ලැබෙනවා. කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තියෙනවා. ස්වභාවයක් වශයෙන් තියෙන වටිනා ගුණයක් තියෙනවා. තමා ළඟට පැමිණෙනා වූ කෙනෙකුට තමා දන්නා දෙයක් කියා දීම ඒ කල්යාණ මිත්‍රයාගේ ප්‍රධාන ගුණය. බොහෝ විට ඒ කල්යාණ මිත්‍රයා යහපත් මිත්‍රයා අනුන් කෙරෙහි කරුණාව තියෙන කෙනෙක්. ඒ නිසා තමන් ළඟට කරුණිච්ච කෙනෙකුට ධර්මයක් දේශනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඇතන් විටක ඇතන් විටක මේ කල්යාණ මිත්‍රයා වුණත් ප්‍රයෝජනයක් නැත්නම් තමා ළඟට මිත්‍රාවත් ප්‍රයෝජනවත් අන්දමේ ධර්මයක් දෙන කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් නිකමට ඔහුගේ தත්වය තේරුම් ගන්නේ නැතුව නිකමට කතා කරන්න පුළුවන් නමුත් ඥානවන්ත කෙනෙකු අර ප්‍රයෝජනවත් ඔහුට ප්‍රයෝජනවත් වෙනවා. ඒක කියන හැඟීමක් ඇති කරගෙන පසුවයි ධර්මයක් දේශනා කරන්නේ. එසේ හෝ මේ පුද්ගලයා අසුරු කරන්නව නැවත නැවත අසුරු කරන්නව අවස්ථාවේදී ධර්මයක් දේශනා කරන්නට ලැබුණා. ඒ ධර්මය අහන්නත් ලැබුණා. එතකොට ධම්මං සුණාති උපසංකමං පෛරුතාසන්තෝ සෝතං ඕදහති සංයම කරනවා එතකොට ඕහිතසෝතෝ ධම්මං සුණා. සංයම කරගත්තා වූ අවස්ථාවේදී බණහන්න පුළුවන්. බණ කොච්චර කිව්වත් සංයම කලේ නැත්නම් එහෙම නෑ. ඒ නිසා හොඳට ධර්මයක් අහ ගැනීමට පැවැත්මෙන් දෙගෙන සංයම කරගෙන ඉන්න. සංයම කරගෙන ඉන්න. කෝටිච්ච සෝතෝ ධම්මං සුනා සංයම කරගෙන ධර්මයක් අහන කෝටිච්ච සෝතෝ ධම්මං සුනා එතකොට මෙතෙන්ට එනකොට කරුණු රාශියක් සම්පූර්ණ වුණා ශ්‍රද්ධාව ඔහුගේ අභ්‍යන්තරයේ ඇති වුණා එතකොට උපසංකමනේ ඇති වුණා පයුරුපාදනය ඇති වුණා කන් යොමු කළා ඊළඟට මනහු කරුණ පහ ඕවිත සෝතෝ ධම්මං සෝදාන බණ ටිකක් අහනද මොඩින් කරුණු හතරක් සම්පූර්ණ වෙන්න ඕනේ එතකොට සමහර විට ඊටත් වඩා කරුණු සම්පූර්ණ වෙන්න ඕන බණ ටිකක් කරගෙන මේවා කරිට අහගැනීම. ධම්මං සමාපි. ලෝකයේ සත්‍යම් විදකයන් අහව බණ අහලා යනක. එන්නේ ප්‍රයෝජන දැක්වෙන්නේ මේ ධර්ම නැමැති මේ සූත්‍රය සාදා ගැනීමට නම් ස්වා ධම්මං භාරේති මේක භාරා ගන්න ඕනේ ආලම් තියා ගන්න ඕනේ ඒ තියාපු බණටක හිතේ සංපත් කර ගන්න ඕනේ ඒ සංපත් කර ගැනීම අසංකනගොන්ට පුළුවන් ඒ තියාපු අන්දමතම හිතේ සංපත් කරගන්න අහපු අන්දමතම හිතේ සංපත් කරගන්න පුළුවන් කියන්නේ ඒ වචන වලින් ඒ ධ්‍යාප අදහස් ඒ වචන වලින්ම හිතේ සම්පත් කරගන්න පුළුවන්. Thank you. God